ඊළඟට අකුසල් සිත් 11ටම විපාක වශයෙන් එන්නේ අහේතුක ප්‍රතිසන්දිය කියලා සම්පීර්ණ සිතක් තියෙනවා ඒ සිත. එතකොට 10යි. රූපාවචර චේතනා පහක් කියවනේ ඥාන චේතනා ඊට ගැළපෙන විදිහට පිළිවෙලින් රූපාවචර ප්‍රථම ධාන ආදී විපාක සිත් පහ. අරූපාවචර කුසාසිත හතරක් කියවනේ ඒක ගැලපෙන විදිහට අරෝපාවචර විපාක සිත් හතර. ආ මේ කියන 19 තමයි විපාක සිත් 19 තමයි ප්‍රතිසන්දි විපාක සිත් 19 තමයි මෙතන විඥානය කියලා කියන්නේ. අනිත් සිත් නෙවේ. ඊළඟට විඥානපත්‍ය නාම රූපං කියලා කියන්නේ මේ ප්‍රතිසන්දි ගන්න සිතේ වැඩ කරන චෛතසික ටික තමයි නාම කියලා රූප කියනකොට ප්‍රතිසන්දි විපාක පෞරුෂ විපාක කියලා දෙකක් ප්‍රතිසන්දි විපාක කියලා ගත්තොත් අපට අපි කියනකොට මේ විදිහට විශේෂණක් විදිහට මනෝලෝ අපි ජීවිත දරුවෙක් විදිහට ප්‍රතිසන්දි ගන්නවා නම් මනුලව අපි පිරිමි දරුවෙකු විසිට ප්‍රතිසන්දි ගන්නවා නම් ප්‍රතිසන්දි මොහොතේ අඩුම වශයෙන් රූප මිටි තුනක්වත් පහළ වෙනවාමයි. ඒ කියන්නේ පුරුෂ භාව රූපය අපි ඉස්සලා කතා කරේ. ඊළඟට හුදේ වස්තු රූපය. ඊළඟට කාය ප්‍රසාද රූපය. ඒවා තනි රූපයකට පිටාන්නට බෑ. පඨවි ආපෝ තේජෝ ආදී ඒවත් එක්ක තමයි පිළිගන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය පුරුෂ භාව රූපය. 10 මිතියයි. වස්තු වස්තු දශකය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය හෘදේ වස්තු රූපය. ඒතරම් 10 මිතිය. ආය ආය දශකය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රසෝජා ජීවිතේන්ද්‍රිය කාය ප්‍රසාද රූප. ඔන්න ඔයකින් රූප මිටි තුනමත් අවම වශයෙන් ප්‍රතිසන්දි ගන්නකොට ඒ චිත්තක්ෂණය පහළ වෙනවා. අන්න ඒ ටිකට තමයි මෙතන නාම රූප කියලා කියන්නේ ප්‍රතිසන්දි ගන්න මොහොත. හැබැයි පස්සේ සසු රූප පහළ වෙන්නට පුළුවන්. ඒවත් මේ රූප කොටට ඇතුළත් වෙනවා ප්‍රතිසන්දියෙන් පස්සේ. ප්‍රවෘත්ති කාලයේ ප්‍රතිසන්දි චිත්තක්ෂණේ හැර සසු කාලවලදී පහළ වෙන ඒවට අනෙක් රූප අදාළ වෙනවා රූප 28න් ඉතින් 27ක් පිරිමියෙක් නම් 27යිනේ ගැහණියක් නම් ඒත් 27යිනේ පිරිමියෙක් නම් පුරුෂ භාව රූපේ පහළ වෙන්නේ නැහනේ ස්ත්‍රියක් නම් ස්ත්‍රී භාව පිරිමියෙක් නම් ස්ත්‍රී භාව රූපේ පහළ වෙන්නේ නැහනේ ස්ත්‍රියක් නම් පුරුෂ භාව රූපේ පහළ වෙන්නේ නැහනේ අන්න ඒ විදිහට තේරුම් ගන්න ඊළඟට නාම රූප පත්‍ය සලායතනං කියලා කියන්නේ ඒ කියන නාම රූප මුල් කරගෙන චක්ඛායතන, සෝතායතන, ඝානායතන, ජීවායතන, කායායතන, මනායතන. අපි ගත්තොත් දැන් ඕපපාතිකව සියලු ඉන්ද්‍රියම් පරිපූර්ණම පහළ වුණොත් එහෙම ඔය ප්‍රතිසන්දි ගන්න මොහොතේම චක්කු, සෝත, ඝාන, ජීවා, කාය කියන හතරක් පහළ වෙන්නට පුළුවන්. පහක් පහළ වෙන්නට පුළුවන්. එතකොට ඔතන කියන මනායතනය ප්‍රවෘත්ති කාලයේ හැර ප්‍රතිසන්දි මොහොතම නම් ගන්නේ ඔය මනායතනය කියන්නේ අර විඥාන කියමු ප්‍රතිසංචිතම තමයි. තේරෙනවද? ඊළඟට සලායතන පත්‍ය භස්සෝ කියලා කියන්නේ චක්කු සෝත ගාන ජීවා කාය මන මේවාට අරමුණක් ගැටිලා අපි ඔබට මූලිකවම හඳුන්වනකොට කියලා දුන්නා පස්ස චෛතසිකය කියලා. අන්නේ චෛතසිකය. චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගාන සංපස්ස, ජීවහා සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස කියලා මේ මුලින් කෑලි එකතු වුණාට අර පස්ස චෛත්‍යිකේ තමයි උතන කියන්නේ. ඊළඟට පස්සපච්චය වේදනා. මේ වේදනා කියලා කියන්නේ අපි අර වේදනා චෛතසිකයක් අර හැඳින්නුවේ මුලින්ම චෛතසික ඒ වේදනාවම තමයි මෙතන චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා, ධාන සංපස්සජා වේදනා, ජීවහා සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා වේදනා කියලා බෙදලා ඒ ඒ දොරටුව සම්බන්ධ කරනවා. නමුත් අර වේදනා චෛත්‍යකේම තමයි උපේක්ෂා වේදනා, සැප වේදනා, දුක් වේදනා විදිහට මෙතන වැඩ කරන්නේ. අපි රූපාදියක් බැලීම් ආදිය කරලා ඊට පස්සේ ඔය පහළ වෙන සිත් රූපාදිය දැනගැනීමත් එක්කලා පහළ වෙන සිත් නොව චෛතසික ධර්ම. වේදනා චෛතසික ධර්මයේ කරනවා. ඊළඟට වේදනා පත්‍ය තණ්හා. ඒතර තණ්හා කියන්නේ ලෝභ චෛතසික. තණ්හා පත්‍ය උපාදාන. උපාදාන කියලා කියන්නේ කාම උපාදාන, ditth උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. කාමෝපාදාන කියන්නේ ලෝභය කියන තෘෂ්ණාවම තමයි. දිට්ඨෝපාදාන, සීලබ්බතෝපාදාන, අත්තවාදෝපාදාන. දිට්ඨෝපාදානය අර අපි මිත්‍යා දෘෂ්ටි ගැන කොච්චරක් කතා කළේ? දිට්ඨිචෛසික ඒක. ඒක වැඩ කරන අවස්ථා තුනක්. ඒ අහේතුක අකිරියාදී වශයෙන් ගන්න දැඩි මිත්‍යා දෘෂ්ටිය වෙන්නත් පුළුවන්. ඔය හුණා කෑ ගහන කොටයි, බල්ලකම් කොට ගහන කොටයි, ඉස්සරහට කවුරු හරි මුණ ගැහෙනකොට ඒක නිසායි පොල් ගහන්නයි ඔය තියෙන්නේ අන්න ඒවා සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටි. ඒවා සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටි. අහේතුකා කිරිය නාස්තික වශයෙන් එනකොට ඒක හරි බරපතල මිත්‍යා දෘෂ්ටි. ඒතර මෙතන ඒ දෘෂ්ටිය තමයි දිට්ඨ උපාදාන. සීලබ්බත උපාදාන. මේ සීලයෙන්ම ලැබෙනවා කියලා නිගණ්ඨනාත පුත්තලා වාගේ මේ ක්‍රමයෙන්ම විමුක්තිය ලැබෙනවා කියලා සීලයක් චාරිත්‍ර කොටසක් ඒ විදිහට අනුගමනය කරගෙන යනවා. මේකම තමයි විමුක්ති මාර්ගය කියලා ආධ්‍යාත්මික දියුණුවකින් තොරව. ඒක දෘෂ්ටියක්. ඒක දිට්ඨිචෛතසිකය තමයි අතුලත් දිට්ඨිචෛතසිකයමයි. ඊළඟට අත්වාද උපාදාන තමන් ගන්න දේම හරි කියලා ගන්න. ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤං මේක මැත්තයි අනිත් ඔක්කොම බොරු කියලා. ඉතින් ඔබට සමහරවල්ලාට හිතේ එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේ මැත්තයි අනිත්ත බොරු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැද්ද කියලා අනිවාර්යෙන් නැහැ. එහෙම දේශනාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකවත් මං කියන දේ පමණයි ඇත්ත අනිත් ඔක්කොම බොරු කියලා කොහෙවත් දේශනා කරලා නැහැ. හරිනවද? දැන් මෙතන කියන්නේ එහෙම ඒක තමයි අරගෙන තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ පොතකුත් දේශනා කරලා තියෙනවා මේ මේක මේ චතුරාර්ය සත්‍ය තව සත්‍යතා ඕනතරම් ලෝකේ තියෙනවා. ගුරුත්වාකර්ෂණය බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නැහැ කියලා ගුරුත්වාකර්ෂණය බොරුවක්ද? ඈ වාෂ්පීකරණය වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරා කරේ නැහැ කියලා ඒක බොරුවක්. ඝන ද්‍රව වායු කියලා මේ අවස්ථාත්‍රයක් තියෙනවා යමක ඒක බොරුවක්. ප්‍රභා සංශ්ලේෂණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නැහැ කියලා ඒක බොරුවක්ද? ඒ වෙනත් ආගම් වල තමයි කියන්නේ මේ සියල්ලම දෙවියන් විසින්. ඈ? ජාති ජරා ව්‍යාධි මරණ ආදී දෙවියන් විසින් කරන දෙයක්, සැප දුක් ආදියත් දෙවියන් විසින් කරන දෙයක්. වහින එකක් දෙවියන් කරන්නේ, පායන එකක් දෙවියන් කරන්නේ ඒ වෙනස් ආගමක. නිර්මාණවාදී. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආර්ය සත්‍ය හතරක් දේශනා කළා. ඊට පරිබාහිර සාමාන්‍ය සත්‍යතා එමටයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේට අත්වාද උපාදානය මමම තමයි ඇත්ත කියන්නේ අනිත් ඔක්කොම බොරු එහෙම එකක් නැහැ. බලන්න මේවා ගොඩක් හිතන්න තියෙනවා. නේද? ඊළඟට බලන්න උපාදානපච්ච භව. මේකේ තෝරන්නට දෙයක් නැහැ. අර සංස්කාර කියපෝ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙඤ්ඤාභි සංකාර ටිකම තමයි මෙතන භව කියලා කියන්නේ. භවය කියන එක කර්ම වශයෙන් වැඩි වීම, ප්‍රතිසන්දි වශයෙන් වැඩි වීම කියලා දෙකක් තියෙනවානේ. ಜಾති වශයෙන් වැඩි වීම. දැන් මෙතන භව කියන එකම තමයි අතන සංස්කාර කියලා කියන්නේ. දැන් ඊළඟට භවපච්චය ಜಾති කියනකොට අරහතන විඥාන කියලා කියවෙත් ಜಾති කියන එකම තමයි. එනවා. වෙනස තියෙන්නේ සංස්කාර කියනකොට අතීත භවයේ කුසල කුසල චේතනා. භව කියනකොට වර්තමාන භවයේ රැස් කරන කුසල කුසල චේතනා. අතන විඥාන කියනකොට වර්තමාන භවයේ පිළිසිඳ ගැනීම. ಜಾති කියනකොට අනාගත භවයේ පිළිසිඳ ගැනීම. එච්චරයි වෙනස. එතකොට භව කියලා කියන අර චේතනා 29. එතකොට පුඤ්ඤාවි සංස්කාර ආදී. ಜಾති කියනකොට අර කියපු ප්‍රතිසන්දි ගැනීම. අපි ප්‍රතිසන්දි ගන්න සිත් 19ක් ගැන කීවේ. මනුලොව 9කින් සතර ආපායේ 1කින් රූපාවචර බ්‍රහ්ම ලෝකේ 5කින් අරූපාවචර බ්‍රහ්ම ලෝකේ විපාක 4ක්. හතක තියෙනකොට නැත්තම් ආයහන්ත. හදේ එතකොට ඔන්න ඔය ඒක තමයි තියෙන්නේ. ඒතකොට ජාති ජරා ව්‍යාධි මරණ ආදී ඒ කියන්නේ ඔය කියපු විඥානේ ඉඳලා නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටිකම තමයි. එලසක්. එතකොට දැන් මේ ටික තේරුණානේ. අවිජ්ජා කියන්නේ මෝහචෛත්‍යිකය, විඥාන කියන්නේ විපාක සිත්තිකක්, සංකාර කියන්නේ චේතනා ටිකක් කුසල අකුසල චේතනා 29ක් විඥාන කියන්නේ ප්‍රතිසන්දිසිය 19ක් විපාක සිද්ධානාවයක් නාම රූප කියන්නේ ඒ ප්‍රතිසන්දිය ගැනීමත් එක්ක පහළ වෙන චෛතසික එහෙම නැත්නම් ප්‍රවෘත්ති කාලයේදී ප්‍රතිසන්දි චිත්තක්ෂණයෙන් පසුව පහළ වෙන රූපත් එක්කම සලායතන කියලා කියන්නේ චක්කුසෝත ගාන ජීවා කාය මන කියන පරමාර්ථ ධර්ම ටික ඊළඟට පස්ස කියලා කියන්නේ චක්කු සංපස්ස ආදී පස්සචෛතසික වේදනා කියන්නේ වේදනා චෛතසික 6 හයක් නෑ. ඒකට එකට පහල වෙනකොට අපි හඳුන්වන්නේ නමින්. එතන එක පස්සචෛතසිකේම තමයි චක්ක සංපස්සකවත්, සෝත සංපස්සකවත් ඒ ඒ ප්‍රසාද රූපයේ මුල් කරගෙන ඒ ඒ ආයතනයේ මුල් කරගෙන පහළ වෙන නිසා ඒ නම් දාන. එච්චරයි. ඊළඟට වේදනාවත් ඒ වගේ වේදනා චෛතසිකය, වේදනා පත්‍ය තණ්හා කියනකොට ලෝභ චෛතසිකය, තණ්හාපච්චය උපාදානං කියනකොට ලෝභ සහ දිට්ඨි කියන චෛතසික උපාදානපච්චය භව කියනකොට අර කියන පුඤ්ඤාවි සංස්කාරාදී චේතනා 29මයි භවපච්චය ජාති කියනකොට මේ විඥාණය කියලා හඳුන්වපු ප්‍රතිසන්දි විඥාණයමයි ඒ සිත් 19මයි අන්න එතකොට දැන් භව තුනකට බෙදෙන්නේ කොහොමද අවිජ්ජා සංඛාර අතීත භවයට සම්බන්ධයි. හැබැයි අවිජ්ජා සංඛාර අතීතයට අතීත භවයට සම්බන්ධයි කියනකොට ඒකේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන බව ඒක නෑ කියලා ගන්න එපා. එහෙත් තිබුණා නමුත් ආසන්න හේතු දෙක ප්‍රධාන හේතු දෙක ගත්තා ඒ පැත්තේ. ඊළඟට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන බව වර්තමානට අදාළයි. ඒතර මේකේ අවිජ්ජා සංකාර නේද? තියෙනවා. මෙහෙම මේක මේ කැට කැබලි තිරෙන් කරනවා වාගේ ආ බ්ලොක් ගල් 10යි, සිමෙන්ති මිටි 5යි, කම්බි 20යි ඕම ගණන් හදන්න බෑ. ඈ ඕම ගණන් හදන්නට බෑ. ඊළඟට අනාගත භවයේ තිකන විඥාන අරගෙන ජාති ජරා ව්‍යාධි මරණ ආදී එතන නැද්ද අවිජ්ජා සංකාර? එහි හැදෙන්නේ නැද්ද තණ්හා උපාදාන භව? එහි නැද්ද විඥාන නාම රූප සලක තියෙනවා. අර කියපු විදිහට ඒක සලකන්නේ. මේක චක්‍රයක්නේ. සංසාර චක්‍රය කියලා කියන්නේ ඒකනේ. සංසාර චක්‍රය ඈ පුබ්බා කෝටි නපඤ්ඤායති නේද? අනමතක් ගෝයම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති අවිජ්ජා නීවරණේන ආ ඔය කියන්නේ අවිද්‍යාව ප්‍රධාන කාරණේ වශයෙන් ඒකෙන් නීවරණේ වෙලා බැඳිලා යට වෙලා නේද? ආන්නේ විදිහට අවිදිතාදි මිදන් මේ සංසාරේ කෙලවර නොදන්නාලාදී කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ අනමතග්ගෝයන් භික්ඛවේ සංසාරෝ ඇයි? නැති දෙයක් කොහොමද තේන්නේ? දැන් මේක උඩ ඔබ මගෙන් හැවොත් බෝණිකෙක් ඉන්නවාද කියලා මේ ඉස්සරහා මේසෙ උඩ මම කියනවා මම දන්නේ නැහැ කියලා. මම නොදන්නාලාදී කියලා. මා නොදන්නාලාදී කියලා. ඉතින් ඒක වැරදිද? මගේ පෙනීමේ අඩුවක් නෙමෙයි එතන. මගේ දුර්වලතාවක් නෙමෙයි. මෙතන නැති හින්දා. ඒ වගේ සංසාරේ සත්වයාගේ උත්පත්ති ගත්තා නැත්නම් සංසාරේ පටන් ගත්තා ඉපදීම පටන් ගත්තේ හවල් කාලේ කෙලවරක් නැහැ. මේ අවිජ්ජා සංකාර තණ්හා උපාදාන භව විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. තණ්හා උපාදාන භව අවිජ්ජා සංකාර ආයත් ජාති ජරා ව්‍යාධි මරණ හෙවත් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. අතීතේ හේතෝ පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතෝ පංච ආයතින් ඵල පංචකං අතීතේ හේතෝ පංච අවිජ්ජා සංකාර තණ්හා උපාදාන භව අතීත හේතු අතීත භවයෙන් ඇදිච්ච හේතු හැබැයි අතීතේ ඵල නැතුව නෙවෙයි ඉදානි ඵල පංචකං විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා හැබැයි වර්තමානයේ අවිජ්ජා සංකාර ආදී නැතුව නෙමෙයි ප්‍රධාන ඵලය තණ්හා උපාදාන භාව අවිජ්ජා සංඛාර වර්තමාන හේතු පහයි. අනාගතේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී කියන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ප්‍රධාන කරගත්තු දුක්ඛ සත්‍යම තමයි. තේරුම් ගන්න. වන්න පටිච්චසමුප්පාදයේ පිළිබඳව එතකොට හේතුඵල ධර්මතාවනේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සංස්කාර ඇති වෙනවා. සංස්කාර ඊළඟට ආය හේතුව වෙනවා. දැන් සංස්කාර ඵලයනේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට අවිද්‍යාව හේතුව සංස්කාර ඵලය. ඊළඟ සංඛාර පත්‍ය විඥානං කියනකොට සංස්කාර හේතුව විඥානයේ ඵලය. විඥාන පත්‍ය නාම රූපං කියනකොට විඥානයේ හේතුව නාම රූපේ ඵලය. නාම රූපච්ච සලායතනං කියනකොට නාම රූප හේතුව සලායතන ඵලය. සලායතන පත්‍ය පස්සෝ කියනකොට සලායතන හේතුව පස්ස ඵලය. පස්ස පත්‍ය වේදනා කියනකොට පස්සේ හේතුව වේදනාව ඵලය. වේදනා පත්‍ය සංහා කියනකොට වේදනාව හේතුව සංහා ඵලය. සංහා පත්‍ය උපාදානං කියනකොට කන්නාව හේතුව උපාදාන ඵලය. උපාදානය හේතුව වෙනකොට භව ඵලය. භවයේ හේතුව වෙනවා ජාති ඵලය. අර කියනවානේ ගාතාවක් කියනවා. ජරා මරණ මුච්ඡාය තීලිතාන බඹින්හසෝ ආසව ජරා මරණ මුච්ඡාය ජරා මරණ ආදී පීඩාවන්ට පත් වෙනකොට නිරන්තරයෙන් කාමාශ්‍රවාදී මේව වැඩෙනවා. වැඩිමෙන් දුකටපත් වෙනවා. ඒ ගාථාව එකපාරට මතක් වෙලා ආවේ නැහැ. මොකද මේ දේශනාව වුණත් මම ලොකු පෙළ ගැස්මක් කළේ නැහැ. මොකද මේව මම කියලා කියලා කියලා කියලා මට හොඳට හොරුයි. ඒ ගාතාව දැන් හිතුවේ කටපාඩම් කරපු එකක් සම්පූර්ණයෙන් අර්ථය ආවේ නැහැ. කෙසේ නමුත් ඒකේ තේරුම ජරා මරණ කියන පීඩණයන්ටපත් වෙනකොට නොඑක ආකාරයේ රාග ආදී කෙලෙසුන් ඇති වෙනවනේ. ජරා මරණයටපත් වෙනකොට අනේ මෙහෙම වෙන්නේ නැත්තම් කියලා හිතනවනේ. ජරා මරණයටපත් වෙනකොට ගැටෙන්නේ නැද්ද? නේද? ඒ වගේ ජරා මරණයටපත් වෙනකොට හිතන්නේ නැද්ද? අනේ ඇයි දෙවියන් වහන්සේ මෙහෙම අපට දුක් දෙන්නේ? ඇයි මේ අපිව මරණයටපත් කරන්නේ කියලා? ඒක තමයි කියන්නේ. ඒ නිසා ඔන්න දැන් පටිච්චසමුප්පාදයේ පිළිබඳව ඔබට කරපු මං හිතන්නේ හේතුඵල ධර්මතා විස්තර කිරීම හුඟක් තේරෙන්නට ඇති. ඊළඟට අපි ඔන්න කෙලින්ම එනවා සෝවිසි ප්‍රත්‍යයට ප ဋ ාණ දේශනයේ. හැබැයි මේ ප ဋ ාණ දේශනේ ඊටාම ප්‍රාථමිකම හඳුන්වා දීම ආරම්භකම අවස්ථාව කියලා තේරුම් ගන්නට ඕනේ. අඩුම වශයෙන් මේ අවස්ථාවේදී ප ဋ ාණය පිළිබඳව නාම මාත්‍ර වශයෙන්වත් ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක කියන තැන දක්වාවත් මම යන්නේ නැහැ. ඒක ඉදිරි දේශනාවලින් ඔබට ලැබෙනවා. මෙතනදී මම ඔබට මේ කියන ප්‍රත්‍ය 24න් කාල වේලාවේ පමණින් දෙකක් හෝ තුනක් හෝ විස්තර කරලා ඒ ප්‍රත්‍ය දෙක හෝ තුන පටිච්ච සමුප්පාදේ ලැබෙන්නේ කොහොමද කියලා තේරුම් කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. ඔන්න බලන්න දැන් තේරෙනවනේ. මේ ඇති කල්හි මේ වන්නේය මේ ඉපදීමෙන් මේ උපදින්නේය. බලන්න දැන් තේරෙනවා. අවිද්‍යාව ඇති කල්හි සංස්කාර වෙනවා. අකුසල චේතනා 12ම ගන්නට පුළුවන්. නේද? මේ ඉපදීමෙන් මේ උපදින්නේය. ආ සංස්කාර රැස් කළා විඥාන පහළ වෙනවා. ඒක ඒක චිත්තක්ෂණික නෑ. අන්න ඒ විදිහට විස්තර කරන ක්‍රමය තමයි පටිසමුපාද ක්‍රමය. දැන් අපි ඒකෙන් ලොකු විස්තරයක් කළා. ඊළඟට ප ဋ ාණ ක්‍රමයට කියන්නේ නානප්පකාරාණී ධානානි එත්තාති ප ဋ ාණ. ආ නොයෙක් ප්‍රත්‍ය එක ඵලයකට හේතු වෙන නොයෙක් හේතු දක්වන ක්‍රම. ප ဋ ාණක්‍රමය. දැන් අවිද්‍යාව අවිද්‍යාව කුසල කුසල චේතනාවන්ට ප්‍රත්‍ය වෙනවා කියලා කියනකොට අවිද්‍යාව පමණක් නිතර ගත්තේ. හැබැයි මේකෙන් ඊට වඩා කියනවා. මේකෙන් හේතු ප්‍රත්‍යයෙන් පමණක් නෙවෙයි. ආරම්මන ප්‍රත්‍යයෙන්, අධිපති ප්‍රත්‍යයෙන්, අනන්තර ප්‍රත්‍යයෙන්, උපදිස්ත්‍ය ප්‍රත්‍යයෙන් යනාදී වශයෙන් ප්‍රත්‍ය ගොඩකින් උපකාරක ධර්ම ගොඩකින් සංස්කාර රැස් වෙනවා කියලා කියනවා. ඒක හරියට පොද කොන්ක්‍රීට් බීම් එකක් ගන්න. පොද කොන්ක්‍රීට් එකක් කොන්ක්‍රීට් බීම් එකක් ගත්තට පස්සේ ඔය කොන්ක්‍රීට් එක ඔය තරම් බරක් දරන්නට ශක්තිමත් වෙන්නේ එහිලා ප්‍රධාන කාර්ය කෙරෙන්නේ ඒකේ තියෙන කම්බි ටිකෙන්. එයි අපට කියනවානේ ඉංජිනේරු මහත්වරු මේකට නූල් 12 දාන්න. මේකට නූල් 16 දාන්න. මේකට නූල් මෙච්චර ලොකු ලොකු කම්බි දාන්න කියලා කියනවනේ. දැන් හැබැයි කම්බි ටිකෙන් විතරක් පුළුවන්ද ඒ වහලේ බර දරන්න? බැහැ. හැබැයි කම්බි ටික ප්‍රධානයි. අන්න ඒ වගේ තමයි මේ බීම් එකේ ශක්තිය පැවැත්මට කම්බි ටික උපකාර වෙනවා වගේ තමයි කුසල කුසල සංස්කාරවලට ප්‍රධාන හේතුව අවිද්‍යාව. මෝහය. හැබැයි ඒ කම්බි ටිකෙන් පමණක් මේක තියෙන්නට බෑ. ඒකට තව අවශ්‍ය කරනවා හොඳ සිමෙන්ති, වැලි, කොන්ක්‍රීට් ගල්, බයින්ඩින් කම්බි, වතුර ගොඩක් දේවල් අවශ්‍ය කරනවා. අන්නේ වගේ තමයි ප ဋ ාණ ක්‍රමයෙන් ගත්තට පස්සේ කුසල කුසල සංස්කාර ඇතිවීමට අවිද්‍යාව පමණක් නොව හේතු ප්‍රත්‍යයෙන් පමණක් නොව හේතු ප්‍රත්‍යයනොත් මෝහය පමණක් නොව දැන් අපි අභිධර්මයට ගියාට පස්සේ කුසල මූල පත්‍ය සංඛාරෝ කියලා තියෙනවා ඈ ලෝභ පත්‍ය සංඛාරෝ කියලා තියෙනවා දෝෂ පත්‍ය සංඛාරෝ කියලා තියෙනවා ඒ කියන්නේ ලෞකික කුසල් මුල් ටිකක් ලෝ අලෝභ දේශමෝ ඒවත් හේතු වෙනවා පුඤ්ඤාවි සංකාරාදී ඇතිවීමට ඊළඟට ලෝභ මොහය පමණක් නව ලෝභයයි ද්වේෂයයි හේතු වෙනවා සංස්කාර ඇතිවීම. අන්න ඒ ක්‍රමයට විස්තර කරන ක්‍රමය තමයි අවිජ්ජාපච්චය සංඛාරා කියන තැන. ප්‍රත්‍ය 24න් මගේ මතකයේ හරිනම් ප්‍රත්‍ය නවයක් ශක්තියින් නවයක් අවිද්‍යාවෙන් සංස්කාර ඇතිවීම කියන තැනට යෙදෙනවා ප්‍රත්‍ය නවයකින් උපකාර වෙනවා සංස්කාර ඇතිවීමට අවිද්‍යාවෙන් පමණක් නෙවෙයි අන්න ඒ ක්‍රමයට විස්තර කරන ක්‍රමය තමයි ප ဋ ාණ ණය ක්‍රමය කියලා කියන එකට කියන්නේ අනන්ත ණය සමන්වාගත සමන්ත ප ဋ ාණ නොඑක් ණය නොඑක් හේතු පිළිබඳව යම් ඵලයකට බලපාන පුදුමහත් සියලු හේතු පිළිබඳව දක්වන විශ්ලේෂණය නිසා මේකට අනන්ත ණය ප ဋ ාණ කියලා කියනවා. ඒක අන්තර්ගත වෙච්ච පොතට ප්‍රකරණය කියලා කියනවා. එතකොට මෙතනදී අපි ඔන්න ඔහම පුංචි විශ්ලේෂණයක් දීලා පළවෙනි ප්‍රත්‍යයට එන්නම් මේ විදිහට පළවෙනි ප්‍රත්‍ය හේතු ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍ය. එතකොට හේතු කීවට පස්සේ ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ. දැන් හේතු කියන එකේ තවත් අර්ථ තියෙනවානේ. මට හේ යන්න හේතු වුණානේ. අපි කියනෝනේ සාමාන්‍යයෙන් නේ. එයා ලෙඩ වෙන්න හේතු වුණේ කෑම කන ක්‍රමේ හොඳ නැහැ. අපි කියනෝනේ. එයා ඉක්මනින් සුව වුණේ එයාට ඒකට හේතු වුණා බේස් ටික හරියට ගත්තා. අර ඒ හේතු නෙවෙයි මෙතන කියන්නේ. ඒ හේතු නෙවෙයි මෙතන කියන්නේ. මෙතන හේතු කියලා කියන්නේ ලෝභ ද්වේෂ මෝහ අලෝභ ද්වේෂ මෝහ කියන හේතු හය. යම් ඵලයකට හේතු වෙනවා නම් නාම වේවා රූප වේවා මේ හේතු හය අන්න ඒකට කියන හේතු ප්‍රත්‍ය ඒක පිළිබඳව ප ဋ ාණ ප්‍රකරණේ නිර්දේශ එන්නේ හේතු හේතු සම්පයුත්තකාණං ධම්මාණං සංසමුත්ථානානං ච රූපාණං හේතු පච්චයේන පච්චය ලෝභ ද්වේෂ සමෝහ අලෝභ ආදී සමෝහ හේතු සම්පයුත්තකාණං ධම්මාණං හේතු සමග එකට යෙදෙන චිත්තචෛතසික ධර්මයන්ටත් තං සමුත්ථානානංච රූපාණ ඒ වේලාවේදී පහළ වෙන චිත්තජ රූපයන්ටත් හේතු පච්චේන පච්චය හේතු කියන උපකාරයෙන් ප්‍රත්‍ය වීමෙන් උපකාර වෙනවා හිත චෛතසික ඉපදීමට සහ චිත්තජ රූප ඉපදීමට මේ හේතු හය ඍජුව සහ වක්‍රව උපකාර වෙනවා කියන එක තමයි ඒකේ තේරුම. අපි තව ටිකක් ඉස්සරහට යමු. දැන් මෙතන අර සිත් ඔබට අපි කියලා දුන්නා සිත් 89ක්. ඔය 89 තියෙනවා සිත් 18ක් අහේතුක සිත් කියලා. හේතු එකක්වත් යෙදෙන්නේ නැහැ. විපාක සිත් 15ක් සහ ක්‍රියා සිත් 3ක් ඒකට ඇතුළත් වෙනවා ඒ 18ට. එහෙමයි සැදුම්ලප් වෙන්නේ. එතකොට ඒ සිත් 18ට සහ ඒ සිත් 18 වැඩ කරන චෛතසික පහළ වීමට හේතුන්ගේ උපකාරයක් නැහැ. ඒ නිසා ඒවා හේතුක සිත්. ඊළඟට යම් කිසි කෙනෙක් අරෝපාවචර ධාන වඩා ඒ බඹලොව උපන්නා නම් ඒ බ්‍රහ්මලෝක හතරේ එහිදී තමයි අරෝපාවචර විපාක හතර ලැබෙන්නේ වෙන කොහෙදවත් ලැබෙන්නේ නැහැ. ආකාසානංචායතන විපාක චිත්තය, විඥානංචායතන විපාක චිත්තය, ආකින්චඤ්ඤායතන විපාක චිත්තය, නේව සංඥානාසඤ්ඤායතන විපාක චිත්තය කියන ඒ සිත් හතර ලැබෙන්නේ අරූප ලෝකයේදී. එහෙ රූප කිසිවක් නැති නිසා ඒකාන්තයෙන් ඒ සිත් හතර එහිදිම පහළ වෙන නිසා ඒ වාගේ හේතු තිබුණාට ඒවා රූප ඉදීමට ශක්තියක් නැහැ. එමෙන්න අහේතුක සිත් වලින් රූප නූපදවන්නේ චක්කු විඥානාදී සිත් 10ක් ප්‍රකාශාගත චක්කු විඥානේ එසේම සෝත විඥානේ එසේම ධාන විඥානේ එසේම ජීවහා විඥානේ එසේම කාය විඥානේ කියලා. ඒකේ අනිත් පැත්තෙත් ඒ විදිහටම පහක් තියෙනවා කුසල විපාක අකුසල විපාක වශයෙන්. ඒ 10 රූප උපදවීමක් කෙරෙන්නේ නැහැ. හේතු නැති එක වෙනම කතාවක්. ඊළඟට ඉතුරු සිත් තියෙනවානේ 10ක්. ඒ 10න් රූප උපදවනවා. හැබැයි ඒ හිත්වල හේතු වැඩ කරන්නේ නැති නිසා හේතු ප්‍රත්‍යයෙන් ඒ සිත් වැඩ කරනකොට පහළ වෙන රූපවලට උපකාර වෙනවා කියලා ගන්නෙ නැහැ. එහෙමනම් අපට හේතු මුල් වෙලා උපදින සිත් විදිහට ගන්න තියෙන්නේ සිත් 18ක් අයින් කරන්නට ඕනේනේ. එතකොට 71යි. ඊළඟට අරෝපාවචර විපාක සිත් හතර අයින් කරන්නත් ඕනනේ 67යි. ඒ 67ෙන් කිසිම රූපයක් උපදවන්නේ නැහැ. හැබැයි අරෝපාවචර විපාක සිත්වල පවතින අලෝභ ද්වේෂ සමෝ හේතු ඒත් එක්ක වැඩ කරන සසු චිත්තචෛසික එකදීමට ආධාරයි. එතකොට හේතු තුනක් වැඩ කරන සිත් කියනවා හේතු දෙකක් වැඩ කරන සිත් කියනවා හේතු එකක් වැඩ කරන සිත් කියනවා. එක හේතුවක් අත් වැඩ කරන්නේ නැති සිතුත් කියනවා. දැන් හේතු එකක් වැඩ කරන සිත් දෙකක් තියෙනවා මෝහ මූලික සිත් දෙක. ඒ දෙක වැඩ කරනකොට රූප උපදින්නට පුළුවන්. හේතු දෙකක් වැඩ කරන සිත් තියෙනවා අකුසල් සිත් 10යි මෝහ මූල සිත් දෙක ඇරෙන්නට ලෝභ 8යි, ද්වේෂ 2යි. ඊළඟට කාමසෝබන ගොඩේ තියෙනවා කුසල විපාක ක්‍රියා කියලා ඥාන විප්‍රයුක්ත සිත් 12. ඒ 12යි මේ 10යි අකුසල් 10යි 22යි. ඒ සිත් 22 වැඩ කරන්නේ හේතු දෙකයි. අකුසල පැත්තෙන් ගත්තට පස්සේ ලෝභ මෝහ වැඩ කරනවා. ලෝභ සිත්වල ද්වේෂ සිත් දෙකේ ද්වේෂ මෝහ. කාමසෝබන ඥාන විප්‍රයුක්ත කුසල හතරේ විපාක හතරේ ක්‍රියා හතරේ අලෝභ අද්වේෂ කියන දෙක විතරක් වැඩ කරනවා. එතකොට ඒ සිත් පහළ වීමට හේතු දෙකක් බලපාලා තියෙන උපකාරලා තියෙන අතරත් හේතු ප්‍රත්‍ය. ඊළඟට ඒ සිත් පහළ වෙනකොට පහළ වෙන රූපවලට ඒ හේතු දෙක අකුසල පැත්තෙන් නම් ලෝභ පැත්තෙන් නම් ලෝභ මෝහ හේතු දෙක, ද්වේෂ දෙකට නම් ද්වේෂ මෝහ දෙක ඥාන විප්‍රයුක්ත කුසල විපාක ක්‍රියා කියන සිත් 12ට නම් අලෝභ අද්වේෂ දෙක. ඒ විදිහට හේතු දෙක දෙක ඒ චිත්ත චෛතසික වලට සහ ඒ වෙලාවේ පහළන චිත්තජ රූපයන්ට උපකාර වෙලා තියෙනවා. අන්න ඒකයි හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ. ඊළඟට ත්‍රි හේතුක සිත් ගත්තට පස්සේ කාමසෝබන අර විදිහටම ඥාන සංප්‍රයුක්ත කුසල හතරයි විපාක හතරයි ක්‍රියා හතරයි රූපාවචර විසිත් 15ම අරෝපාවචර සිත් වලින් විපාක ටික ඇරෙන්නට අනිත් සිත් 12 ලෝකෝත්තර සිත් 8 මෙන්න මේ කියන සිත් 43ක් තියෙනවා මේ 43 මොකද 47යිනේ සියලු ඥාන සංප්‍රයුක්ත සිත් හේතුක සිත් එතකොට 47න් අපි අයින් කරනවා හතරක් එතකොට 43යි ඒ 43 සහ ඒ වගේ වැඩ කරන හේතු සහ ඒවා වැඩ කරනකොට පහළ වෙන රූප, චිත්තජ රූප පහළ වීමට මේ හේතු තුන හේතු වශයෙන් උපකාර වෙලා තියෙනවා එතනත් හේතු ප්‍රත්‍ය. එතකොට මෙතනදී තව ගොඩක් දේවල් හිතන්නට ඔබට තියෙනවා. එමනම් ඔන්න ඕක තමයි කීවේ හේතු හේතු සංප්‍රයුක්ත ධර්මයන් හේවත් චිත්තචෛතසික වලටත් හේතු සමග සංප්‍රයුක්ත වෙන යෙදෙන ඒ චිත්තජ රූපයන්ට මෙන්න මේ විදිහට හේතු වශයෙන් උපකාර වෙනවා. ඒතර චිත්තජ රූප කියලා ගන්නකොට චිත්තජ රූප තියෙනවා 17ක්. මොනවද? ඒකාන්ත චිත්තජ රූප, සිත් වලින් පමණක්ම හට ගන්න රූප තියෙනවා දෙකක්. අල්ලතු අපිට විස්තර කරලා දුන්නේ ඒවා තේරුම් ගන්න තමයි. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති ඊළඟට ලහෝතා මුදුතා කම්මඤ්ඤතා ඊළඟට උපචය සම්පති දෙක ගන්නවා උපචය සම්පති අර්ථ අනිච්චතා කියන හතරම නියෝජනයේ වෙන්නේ එක එක ණය ක්‍රමයක් දේශනා ඊළඟට පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ආකාශ මේ නමයයි අතන 8යි එකතු වුණාට පස්සේ 17යි. මේ 17 චිත්තජ රූප. මේ රූප ඉපදවීමට තමයි අර කියන හේතු එකක් වශයෙන්, හේතු දෙකක් වශයෙන්, හේතු තුනම වශයෙන් රූප උපදවන චිත්තචෛසික උපකාර වෙන්නේ. චිත්තචෛසික වල ඇතුළත් වෙච්ච ලෝභ ද්වේෂ මොහත්, අලෝභ ද්වේෂ මොහත් උපකාර වෙන්නේ අන්න හේතු ප්‍රත්‍යය. තං සමුත්ථානානං ච රූපාණං ඒ ඒ ඒ ලෝභ ද්වේෂ මොහ අලෝභ ද්වේෂ මොහ තියෙන ඒ හේතු ඒහින් උපදින රූප වලට උපකාර වෙනවා කියලා කියවේ මෙන්න මේ විග්‍රහය මේ විශ්ලේෂණය ඊළඟට ওই ටික අරගෙන අපි දැන් එන්නට ඕනේ ඔබට දැන් ඔතනින් මෙහෙම විශේෂ පාඩමක් අවශ්‍ය කරනවා. විශේෂ කාරණයක්. මොකද අපි දැන් මේ හැම දෙයක්ම කියන්නේ අහන්නේ ඉගෙන ගන්නේ අපේ හිතවල පවතින කෙලෙස් ටික දුරු කිරීමටනේ. පංචපාදානස්කන්ධය නැමැති දුකෙන් මිදීමටනේ. ඉතින් එතකොට එහෙම ගත්තට පස්සේ මෙතන දැන් අපි ඔතනදී ප්‍රායෝගික පැත්ත ගත්තට පස්සේ අපි අර චිත්තචෛසිකවල කියාගෙන ආ ලෙසින්ම එහෙමනම් අපි ඕවා දැනගෙන රාග ద్వේෂ මොහ වැඩෙන ලෝභ ద్వේෂ මොහ ආදී වැඩෙන ක්‍රියාකාරකම් අපි ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ලෝභ ద్వේෂ මොහ වැඩෙන වග දැනගෙන ඉවත් වෙන්නට ඕනේ අයින් වෙන්නට ඕනේ එහෙනම් දැන් ඔබට මම ආයේ කියන්න ඕනේ නෑ නේද ප්‍රාණඝාත ආදියෙන් මුසාවාද ආදියෙන් මානසික වශයෙන් ඇති වෙන අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි ආදියෙන් අනිකුත් ඔය කියවෙච්ච අකුසල් කෙලෙස් ගැන මම ලොකු විස්තරයක් කළා. ඒ වගේන් ඈත් වෙන්න ඕනේ ඇයි කියන එක කියන්න ඕනේ නෑ නේද? පැහැදිලි. එතකොට මෙන්න මේ කියන ලෝභ ද්වේෂ මෝහ, රාග ද්වේෂ මෝහ වැඩි වීම නිසා මොනවද සිද්ධ වෙන හානි? බරපතලයි. රාග ද්වේෂ මෝහ වැඩි වීම නිසා ප්‍රාණඝාත ආදී දක්වා යනවා. ඒ එහෙම ගියාට පස්සේ අපි කියන්න මෙහෙම ඒකේ මෙලොවට ආදීනවය, පරලොවට ආදීනවය ලෝකෝත්තර සැපතට හරස් වෙනවා. එහෙම ගත්තට පස්සේ දැන් මෙලොවට ආදීනව ගත්තට පස්සේ ඉතින් අපට පැහැදිලිනේ කොච්චර රාගය ඇවිස්සීලා, ద్వේෂය ඇවිස්සීලා, මෝහය ඇවිස්සීලා ඒ අකුසල් මුල් තුන ඇවිස්සීලා ගියාට පස්සේ කොච්චර අයින් වචනෙන් වැරදි සිද්ධ වෙලා සමහරවට පසුතැවෙන අවස්ථා ඇද්ද තාඩන පීඩන වලට ලක් වෙන අවස්ථා ඇද්ද? ඇනුම් බැනුම් වලට ලක් වෙන අවස්ථා ඇද්ද? ඒක එකක්. අනිත් පැත්තෙන් ජීවිතේ ජය ගන්න තියෙන ලෞකිකත්වයේ කියමු. ජය ගන්න තියෙන අවස්ථා කොච්චර මගහැරී යනවා ඇද්ද? ඈ? ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් ඒවට ඒ ඒ කෙලෙස් පැත්තට ගියාට පස්සේ එක පැත්තෙන් ශික්ෂාපද කැඩෙනවා අනිත් පැත්තෙන් සාසනික වශයෙන් පරයාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද වශයෙන් යන්න තියෙන මේ පැත්ත වැළකෙනවා. අවමානය, අවනම්බුව, දෝෂාරෝපණ, සමාවට සිවිල් නීතියෙන් දඬුවම් ලැබෙන මට්ටමට මේ යන අවස්ථාවක් නැද්ද? ඒක පැත්ත. අනිත් පැත්තෙන් අර කය ඒ රසායනික ජීවවිද්‍යාත්මක ක්‍රියාත්මක වීමෙන් බලන් දේව වෙනට පස්සේ සමහරලාවට කොච්චර ලෙඩ සමහර මානසික රෝග සමහර කායික රෝග දක්වා යනවා එයි ලෝභ ද්වේෂ මොහොත අතට වැඩෙනකොට ඒක බලපානවා කෙලින්ම හෘදේ වස්තුවට ඒ චිත් හෘදේ වස්තුවට බලපාලා ලේ ධාතුව කිලිටි වෙනවා ශරීරයේ සිතාරා ඒව වැඩ කරනවා සමාට හෝමෝන ක්‍රියාකාරීත්වයේ උඩි යටිකුරු වෙලා සෝරේ සිටුතුමා ගැහණියක වුණේ නේද අර ස්වාමීන් වහන්සේලා දෙනමක් රාත්‍රියට නිදාගත්තා ඒ ජීවමාන කාලේ සිද්ධියක් විනය පිටකේ සඳහන් වෙන්නේ රාත්‍රියේ බලනකොට අර එක ස්වාමීන් වහන්සේ නමක් කාන්තාවක් වෙලා. ඒකට නම් බරපතල විදිහට බලපාලා තියෙන්නේ අතීත කර්ම විපාකයක්, අකුසල කර්ම විපාකයක්. නමුත් අර සෝරේ සික්තුමාගේ සිද්ධිය බලන්න. ඔච්චර ඒ හෝමෝන ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් වෙනස් වුණා රාගය ප්‍රබල වෙලා. අනිත් පැත්තෙන් බලන්න දේවදත්ත ස්වාමීන් වහන්සේ මුං ඇට ගානට බිබිලි ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා අන්තිමට බෙලිගෙඩි ගානට ඇවිල්ලා ඒක මාරාන්තික ලෙඩේ බවට පත් වුණානේ. අද කොච්චර ජන සමාජයේ මේ විදිහට ලිංග පරිවර්තන සිද්ධ වෙනවද? ඉතින් අතීත කර්ම විපාකෙකුත් තියෙනවා. හැබැයි වර්තමාන ජීවිතේ ඒ වගේ සිද්ධ වෙනවා. කොතෙකුත් සිද්ධ වෙනවා රාගය බහුල වෙලා. ද්වේෂය බහුල වුණාට පස්සෙත් ඒ වගේ ඒ රසායනික ක්‍රියාකාරීත්වය අහිත විදිහට බලපාන අවස්ථා. මෝහය බහුල වෙලා මානසික ලෙඩ වෙලා නැද්ද? හිතන්න බැරි දේවල් හිතන්න ගිහිල්ලා නේද? අන්න ඒ වගේ ওই රාගය, ద్వේෂය, මෝහය දැන් භාවනා කරන්න කියලා කියනකොට භාවනා කරන්න Tamanට තේරෙන්නේ නැතිකොට හිත හිතා යනවා ඉස්සරහා. ඉතින් ගිහලා මානසික අවුලක් ඇති කරගෙන භාවනා කරලා පිස්සු හැදිලා. භාවනා කරන කටක් අපිස්සු දෙන්නේ නැහැ නැති බුදුරජාන් වහන්සේ තමයි වැඩි පිස්සු හැදෙන්නේ. මොකද බුදුරජාන් වහන්සේ තරම් කවුරක්වත් භාවනා කළේ නැහැනේ. ඒ නිසා භාවනා කරලා නෙවෙයි පිස්සු හැදෙන වැඩ කරලා භාවනා කරා කියලා භාවනාවට නිඳා යනවා. භාවනා කරලා පිස්සුවද? කටක්වත් නම් භාවනා කරලා පිස්සුව දෙන්නේ ඔක්කොම රාගුම් මත්තක, දෝසුම් මත්තක, මෝහුම් මත්තක, මානුම් මත්තක, පිස්සුම් මත්තක ඔක්කොම හොද වෙනවා. කවදාකවත් සෝවාන් වෙච්ච කෙනෙකුට පිස්සු හැදෙන්නේත් නැහැ. එකයි ඒකේ ස්වභාවය කයටත් එහෙමයි ඒක මනසටත් එහෙමයි බලපාන්නේ එතකොට ඒ විදිහට අහන්න බලන්න ඒ ඒ ඒ ඒ ක්‍රියාකාරීත්වය මොයි සමහරු දැන් බලන්න සමහරු මං අහලා තියෙනවා ඒක ගාල්ල ප්‍රදේශයේ ළමේ දුරකතනේ ඒ විකාර දේවල් ආස්වාදනීය ලද බලන දේවල් බලනවා බලනවා බලනවා බලනවා බලනවා ඉවරයක් නෑ රැඳවල් නැතුව අන්තිමට ස්නායු ඔරොත්තු දෙන්න නොදෙන මට්ටමට මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට ළඟ හැම මැරිලා. ඉතින් ඔය ඒ ලද බොළඳ දේවල් ඔස්සේ යන්නේ මොකද මේ අලෝභාදයේ සමෝධියුණු කරගෙන අඩු වශයෙන් ජීවිතේ ජය ගන්න යහපත් ශිල්ප ශාස්ත්‍ර ආදී කොට යනවා නෙවෙයිනේ. ඔරොත්තු නොදෙන මට්ටමේ ආගදේශම වැඩෙනවා. දෙව්ලොව දෙවිවරු චුත වෙනවා. රාගේ බහුල වෙලා කෑමක්වත් ගන්නේ නැතුව මෛත්‍ර සේවනය කරන්න ගියාට පස්සේ. දෙව්ලොව දෙවිවරු චුත වෙනවා. දේශයෙන් අනෙක් දෙවිවරුන් වෙලා දෙස බලාගෙන ඉඳලා. කොච්චර අවස්ථාවක් අන්න බලන්න එතකොට රාග ද්වේෂ මෝහවල තියෙන මෙලොවටම සිද්ධ වෙන අනර්ථය. හ්ම්. උසර මහත්තුරුත් කියනවානේ සමහරලාවට ස්ට්‍රෙස් එක තදට තියෙනවා නම් ටෙන්ෂන් එක තදට තියෙනවා නම් ටිකක් විවේකී ගන්න විවේක ගන්න මෛත්‍රී භාවනාව ටිකක් කරන්න කියලා උපදෙස් දෙනවානේ. ඉතින් ඔන්න බලන්න ඊළඟට පරලෝව වශයෙන් ගත්තට පස්සේ ඉතින් කියන්න දෙයක් නැහැනේ පරලෝව ගැන හිතන්නේ කොහෙද? මේ ජීවිතයේ ඉච්ඡරයකින් අනර්ථයක් සිද්ධ වෙනවා කියලා මේ පෙනිපෙනි එයටම පණින එකේ පරලෝව ගැන කොහෙද හිතන්නේ? මෙලව හදාගත්තොත් පරලෝව විස්තර විශ්වාස කළත් නොකළත් පරලෝ සහ යහපත් වෙනවා. පරලෝ විශ්වාස කළත් නොකළත් වැඩි වෙන රාග ද්වේෂ මොහ පරලෝ නම් දුකටපත් වෙනවා. අපි හිතුවා කියලා නොවෙන්නේවත් අපි හිතුවා කියලා වෙන්නේවත් නෑ ඒක විශ්ව නීතිය ලෝක ධර්මතාව. ඊළඟට බලන්නට නිවන් මඟ වැහෙනවා කියන එක ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නෑනේ. මොකද නිවන් කියන්නේ රාගක්, ප්‍රයෝ, දෝසක්, ප්‍රයෝ, මෝහක්, ප්‍රයෝ, නිබ්බානසීත අදි වචන. එහෙනම් ඒක දුරු කිරීමෙන් ලැබෙන සැපත නම් ඒක වර්ධනය කිරීමෙන් ලැබෙන්නේ නැහැ කියන එක ගැන කතා කරන්න දෙයක් ඇත්තෙත් නැහැ. ඒක එහෙමයි. ඊළඟට බලන්න දැන් ඒ රාග ద్వේෂයේ මෝහය මුල් කරගෙන දිනු වෙන හෝමෝන ගත්තට පස්සේ දැන් අනාගාමි වෙච්ච කෙනෙකුට රාග ద్వේෂ මෝහ මුල් කරගත්තු රූප කලාප චිත්තජ රූප වැඩ කරන්නේ නැහැ නිෂ්පාදනය වෙන්නේ නැහැ කෙලින්ම හෝමෝන ටෙස්ටොස්ටරන් කියන මේ අර ශුක්‍ර ධාතු ආදී වෙන හෝමෝන නිෂ්පාදනය වෙන්නේම නැහැ. අනාගාමී වෙනකොට. අනාගාමී රහත් උතුමන්ට ඒක ඇති වෙන්නේම නැහැ. ඒ මොකද රාගය දුරු කර. එහෙනම් අපිට පැහැදිලි වෙනනම් මේ හෝමෝනේ නිෂ්පාදනය වෙන්නේම රාගය මුල් කරගෙන. කාගේ මුල් කරගෙනමයි එහෙනම් ඒක සාමාන්‍ය ලෝභය නෙමෙයි කෙලින්ම සාමාන්‍ය ලෝභයටත් නිෂ්පාදනය වෙන්නට පුළුවන් කමසෙල්ල කරලා කමසේවණෙල්ල කරලා දිනු වෙනවා රාගය මුල් කරගෙනම තමයි දිනු වෙන්නේ චිත්තජ රූප පස්සේ. එතකොට අපි ඒවා අඩු කර කර අඩු කර කර යනවා කියලා කියන්නේ රාග ද්වේෂ සම අඩු වෙන විදිහට වැඩ කරගෙන යනවා කියලා කියන්නේ අපි අර ඒකෙන් ලෞතර සැපතට ඒ අවබෝධ කර ගැනීම සඳහා වැඩ කරගෙන යනවා කියලා කිව්වා. එතෙන් ඒක අවබෝධ කරගන්න වැඩ කරගෙන යනකොට ඊට මෙහා පැත්තේ එන්න තියෙන දුක් උපරිමයක් අඩු වෙනවා. එන්න තියෙන සැප තමාට ලං වෙනවා හේතුඵල ධර්මතාව අනුව. ඊළඟට ඔබ ගන්න අනිත් පැත්ත. දැන් අලෝභ දේශ සමෝධියුණු කරගෙන යනවා. නේද? අලෝභ දේශ සමෝධියුණු කරගෙන යනකොට ඒ සඳහා හේතු වෙන ක්‍රියාකාරකම් විදිහට භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළේ දාන, සීල, සමත විදර්ශනා භාවනා කැටිම කරලා ගත්තට පස්සේ සියලුම සාසනික වැඩ අතන ඇතුළත් වෙනවා. ඒක හැම කරගෙන යනකොට මනසට ඒක බලපානවා. අතන කියවනේ හේතු සම්පයුත්තකානම් ධම්මානම් තං සමුට්ඨානානම් ච රූපානම් හේතු සමග සම්ප්‍රයුක්ත වෙනවා කියන්නේ චිත්තචෛසික ධර්මත් පිරිසිදු වෙනවා. එතකොට හෘදේවස්ව ඇසුරු කරගෙන ලේ ධාතුව පිරිසිදු වෙනවා. ඒක මුළු ශරීරයේ සිතාරා යනවා. එතකොට චිත්තජ රූප කලාප සියල්ලම වාගේ නිෂ්පාදනය වෙන්නේ අලෝභ අවදේ සමෝහ වලින් නිරෝධ වෙනවා. කායික සැනසීමක් හොඳයි. මානසික සැනසීමක් හොඳයි. ඔක නෙවෙයි පින්වතුනි කියන්න තියෙන්නේ. ඔන්න මාතෘකාවට එනවා අපේ භාග්‍යතුන් වහන්සේගේ. নমස්කාර ගාථාවේ කියුණා. විචිත්තමති ගම්බීර මනන්තනයන් මණ්ඩිතං ප ဋ ාණ සම්මසන්තස්ස විමලාමිත බුද්ධිය යස්ස දේහ අනික්ඛමින්සෝ සුභාචබ්බන්න රංසියෝ නීලපීතා ප්‍රප්තසේතා මංජික්ඛාච පබස්සර ඔය කියුනේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය බුදුරැස් හේතුනේ ඔන්න ඔය කියන ආකාරයට අලෝභ, අද්වේෂ, අමෝහ උපරිම මට්ටමට හිතේ වැඩ කරපු නිසා චිත්තචෛසික වලට පමණක් නෙමෙයි කයට බලපෑම සාමාන්‍ය මට්ටමක් නෙවෙයි සාමාන්‍ය මසසින් පියවි ඇසින් පේන මට්ටමටම බුදුරැස් වේදුනා කියලා කියන්නේ ඔන්න ඔය හේතු ප්‍රත්‍ය කියපෝ හේතු හේතු හේතු තං සමුත්ථානානං ච රූපාණං හේතුප්පච්චේන පච්චය. ඔය කියන හේතු වල අලෝභ, අද්වේෂ, අමෝහ ඒ මුල් කරගෙන පහළ වෙන චිත්තජ රූප උපදවනවා කියන රසායනික ජීව විද්‍යාත්මක සිද්ධාන්තය පදනම් කරගෙන හේතු කරගෙන කොහොමද ඒක වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදුරැස් යෙදුනා කියලා කියන්නේ නීල නිල් පාට, පීත කහ පාට, ලෝහිත රතු පාට, ඕදාත සුදු පාට, මාජේෂ්ඨ ඉෂ්ඨ වර්ණය, ප්‍රභාෂර අබසර මේ හැම වර්ණයකම ලයිට් කලර් කියන්නේ ඩාර්ක් නෙවෙයි ලයිට් එක. ප්‍රභාව, දීප්තිය, brightness එතකොට දැන් මෙතනදී භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම කොටාසය මෙනෙහි කරනකොට කෙලින්ම ඒක බලපෑවා හෘදේ වස්තුවට. ඒ සිටේ අලෝභාදයේ සමෝහ මේ විශ්වයේ යමෙකුගේ උපරිමයට වැඩෙනවා නම් ඒ උපරිම මට්ටම තමයි බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතා ඥාන. ඒ ਸਰවඥතා ඥානයේ උපරිමයට වැඩ කරන වෙලාව තමයි මේ සූවිසි ප්‍රත්‍ය. ටික ටික ප ဋ ාණ දුක දුක ප ဋ ාණ ටික දුක ටික ටික දුක ප ဋ ාණ දුක ටික ප ဋ ාණ යනාදී වශයෙන් විවිධ ණය වාර මගින් විස්තර වෙන මේ ධර්ම කොටාසය මෙනෙහි කිරීම. ඒ මෙනෙහි කරනකොට අර ආකාරයට බුදුරැස් විදුනා කියන්නේ ඔන්න ඔය කියන ධර්මතාව, චිත්තජ රූප. එතකොට ඒකෙදී මේ ශරීරයේ අපි කියවනේ ඔබට පඨවි ආපෝ තේජෝ වායෝ අන්නගන්ධ රසෝජාත් ඇතුළු කොට ශක්ති ධර්ම ස්වභාවයන් රූප 17ක් උපදිනවා කියලා. චිත්තජ රූප කියලා කියවන ඒවට. දැන් එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් නීලපීත ලෝහිත ඕදාත මාංජේස්ස ප්‍රභාෂර කියලා කියන ඔය රූප 17න් හා කෝකද කියලා කියන්නේ. පඨවි පේන්නේ, ආපෝ පේන්නේ, තේජෝ පේන්නේ, වායෝ පේන්නේ නේද? ගන්ධ පේන්නේ, රස පේන්නේ, ඕජා පේන්නේ, ආකාශ පේන්නේ, ඈ කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති පේන්නේ, ලහුතා මුදුතා කම්මඤ්ඤතා පේන්නේ, ශබ්ද රූපේ පේන්නේ නේ. ශබ්ද රූපේ අපේ විස්තරේදී මම හිතන්නේ පොඩ්ඩක් මට මගේ අරුණා ශබ්ද රූපේ. ශබ්ද රූපය චිත්තෙන් හටගන චිත්තජ රූපයක්. ඒකයි 17ක් එන්නේ. ඊළඟ ලහුතා මුදුතා කම්මඤ්ඤතා පේන්නේ. ඇහැට පේන්නේ නැහනේ. උපේචේ සංතති පේන්නේ නැහැ. එතකොට රූප චිත්තජ රූප නෙමෙයි උපදිනවා කියලා කිව්වේ. ඒතර චිත්තජ රූප 16ක්ම චක්සු ප්‍රසාදයට ගැටෙන චක්කු විඥාණයෙන් දැනගන්න රූප නෙවෙයි. එහෙනම් මොකද්ද? වර්ණ නිල් කීවත් වර්ණ රූපය රූපායතන රතු පාට කීවත් සුදු පාට කීවත් කහ පාට කීවත් මොකද පාට එහෙනම් මෙන්න මේ කියන වර්ණ රූපේ තමයි චිත්තජ රූප අතුරින්නේ පේන මට්ටමට විහිදුනේ ඒ කියන්නේ නිල වර්ණය කියන්නේ නිල් කියන්නේ කාල වර්ණය කියනවනේ දැන් කවි සමයේ කළු පාටට කියන්නේ නිල් පාට කියලානේ. දැන් කුඹුරකට කොළ පාටට නිල්ල පේනවා කියලා කියන්නේ. ඒක සාමාන්‍ය ව්‍යවහාරය. එතකොට මෙතනත් නිල වර්ණය කියලා කියන්නේ තද කළු පාට දැන් වැහි වලාකුළක් එහෙම නිල් පාටනේ. නේද? කළු වුණාට ඒ වෙන එක එකට යෙදෙනවා. පොදුවේ යොදනවා. දෙකටම කළු එකට නිල පාට නිල් එකට කළු පාට කියලා අපි කියනවනේ. අන්න ඒ වගේ මෙතන නිල වර්ණය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ කෙස් ලොම් මේ කොටස් නිල වර්ණ. එතකොට මේ නිල වර්ණය කියන මේ කොටස් ඔක්කොම ප ဋ ාණ ප්‍රකරණය මෙනෙහි කරනකොට බුදුරජාණන් වහන්සේගේ චිත්තජ රූප වශයෙන් පහළ වුණේ මෙන්න මේ කියන නිල් පාට විහිදුනා කියලා කියන්නේ කෙස්ලොම් මේ සියල්ලක්ම නිෂ්පාදනය වුණේ අර අලෝභ ද්වේෂ සමෝහ කියන හේතුන් ප්‍රත්‍ය කරගන්න. පීත කහපාට ශරීරයේ තියෙන සෙම සොටු අපේ වගේම තියෙනනේ බුදුරජාණන් වහන්සේගේ ඒ ඔක්කොම නිෂ්පාදනය වුණේ කෙස් ගත්තත් ලොම් ගත්තත් මේ කෙස් ගත්තත් ලොම් ගත්තත් ඔය සමාධිය ගත්තත් මේ ඔක්කොම මොනවද? පට ව්‍යාපෝ තේජෝ ආයෝ වන්න ගන්ධ රසෝජා කියන සුද්ධාෂ්ටකනේ. එතකොට මේ අපට පේන්නේ පාට විතරනේ. එතකොට දැන් මේ කෙස්වලත් පාට විතරයි අපට පේන්නේ. ලොම් වලත් පාට විතරයි පේන්නේ. එතකොට සෙම්සොටු වලත් පාට විතරයි පේන්නේ. දැන් සෙම්සොටු ඔක්කොම නිෂ්පාදනය වුණේ අර ප ဋ ාණ ප්‍රකරණේ සූසි ප්‍රත්‍ය සම්මර්ෂණය කරනකොට ඒ වැඩ කරන උපරිම මට්ටමට අලෝභාදේ සමෝ ඒ හිතේ වැඩ කරලා අන්න ඒ හරහා තමයි චිත්තජ රූප වශයෙන් දැන් ඔක්කොම එතකොට සෙන්සොට නිෂ්පාදනය වෙන්නේ පට ව්‍යාපෝ තේජෝ වායෝ අන්නගන්ධ රසෝජා කියලා සුද්ධාස්තක නිෂ්පාදනය වෙන්නේ මේ උපරිමයෙන් අලෝභාවදී සමෝ වැඩ කරන සර්වඥතා ඥාණයෙන් ප ဋ ාණය මෙනෙහි කරන ඒ හේතු තුන මුල් කරගෙන ඊළඟට ලෝහිත රතු පාට ශරීරයේ ලේ ධාතුව ඊළඟට ඕදාත ඇට පොටු දත් මාංජේෂ්ඨ හැම එක මිශ්‍ර වර්ණයේ තියෙනවනේ එහෙම නැත්නම් සරොංගලයක් ගත්තා වගේ මේක නිල් පාට මෙතන කළු පාට මෙතන සුදු පාට මෙතන කහ පාට කියන්න බෑනේ ශරීරයක් ගත්තට පස්සේ මිශ්‍ර වර්ණ ඊළඟට ඔය කියන නීල පීත ලෝහිත ඕදාත කියන මේ වගේ විහිදුනා රැස් ඊවේ හැට පේන වර්ණ රූපය ඒ හැම එකකම තියෙනවා ෂයින් එක ප්‍රභාෂර ආලෝකය හැම එකම හරි ෂයින් එතකොට මේ හැම එකක්ම විහිදුනේ අන්න බලන්න එතකොට බුදුරජාණන් වහන්සේගේ බුදුරැස් විහිදුනා බුදු ශරීරයෙන් කියලා කියන වෙන මොකක්වත් 아무තු හාස්කමක්වත් හදපු එකක්වත් නෙවෙයි ඒක පින්වතුනි ජීව විද්‍යාත්මක රසායන විද්‍යාත්මක સિદ્ધාන්තයක් ඕක සාමාන්‍ය වශයෙන් බණ භාවනාවක් කරන කෙනෙකුගේ යම් මට්ටමකට දැනගන්නට පුළුවන්. ඒ කියන්නේ යම් ප්‍රභාවක් සාපේක්ෂ වශයෙන් එනවා. මේ කිවි ලෞතර බුදුරජාන් වහන්සේගේ ඒ පියවි ඇහෙන් ඕනම කෙනෙකුට දකින්න පුළුවන් මට්ටමට මේ බුදුරැස් හිතුණා කියලා කියන්නේ ඔන්න ඔය කියන අලෝභාවයේ සමෝ උපරිමයට වැඩ කරපු නිසා ඒ මට්ටමේ රැස් පසේ බුදු කෙනෙකුටවත් මහරහතුන් වහන්සේ නමකටවත් ඒ විදිහට වේදෙන්නේ නැහැ. මවාගත්තොත් මිසක. මවාගත්තොත් මිසක මේක මැවීමක් නෙවෙයි. ඒක කෙලින්ම ස්වාභාවික ක්‍රියාකාරීත්වයක් සිද්ධ වුණේ හේතුඵල ධර්මතාව. ඊළඟට ඔන්න බලන්න දැන් අලෝභාදයේ සමෝ දිනුනාට පස්සේ ඉතින් සාමාන්‍ය කෙනෙක් කලෝභාදයේ සමෝධියන කිරීමෙන් ඉතින් හොඳ සුගතිය හොඳ සැප ලැබෙනවා. ඉතින් ලෞකික වශයෙන් ඉතින් කවුරු වුණත් අලෝභ ආදේශ සමෝ දිනු කරනවා කියලා කියන්නේ සමුදේ සත්‍ය ප්‍රහාණයට වැඩ කරනවා ලෝභ ද්වේෂ මොහ දුර්වල වෙනවා කියන එකයි.